මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. අහස පොළව ගලපමින් දුක සැප අතරේ දෝලණය වන මුවන් පැලැස්සේ ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ඔබ වෙනුවෙන් අදත් ගුණට මෙසේ මුසු කෙරේ. දවසක් පාසා අලුත් වන මුවන් පැලස්සේ සිදුවීම් ආරංචි ගමේ කේන්ද්‍රස්ථානය වන ආරච්චි වලව්වේ ආරච්චිල මණිකේ ඇතුළු එහි එන යන සියලු සමාජිකයන්ගේද පිළිසඳර කතා බහට මෙසේ තේමා වෙයි. ආ මොකද මොකද අපි රාලහමි මේ කඩිමුඩියේම වත්ත පැත්තට දුවන්නේ මම මේ ඩිංගිරාලයා හොයනවා අද වැඩ ගොඩක් තියෙනවා හාමිනේ ඩිංගිරාලට කරන්ට හැබැයිට අර ඇලායින මායිමේ ගස්වල පොල් ටික කඩන්න ඕනේ ගිනිසීරියා ගස්වල අතුරු වගාවේ ගම්මිරිස් පැහිලා තියෙනවා ගම්මිරිස් කඩන්ටත් තියෙනවා ඕ හැබැයි හැබැයි පහුගිය සතියේ හමාරටම මේ වෙඩික්කාරයාගේ කලබගෑනියටම කාලේ ගත වුණානේ. ඔව් ඔව් හිතන්ට බැරි දේවල් කඩාපාත් වුණාම ඒවටම ටැග් ගැහිලා කාලේ ඉවරයි. මේ මිනිගිරාලයා කොහෙ ගිහිල්ලාද හැබැට? වලව්වට උදව්වට ආගමන් කොහෙවත් වෙන වැඩක් නැයි යොදාගන්නේ නැහැ. මං හිතන්නේ කෙහෙල් වත්තට යන්න ඇති. දැන් ඔය ඩිංගි රාලයා ආවාම මුකුත්ම කතා කරන්න බැරි වුණානේ. මේ මේ පේන මායි මේ ඉන්නවා නම් අන්නේ අපි මණිකේ මිනිහට මං කතා කරනවා කියලා කියන්ටකෝ. මේ ඩිංගිරාලේ ඩිංගිරාලේ ඩිංගිරාලේ අහුනද? ආ මට ඇහුණා මෙන් එනවා මෙන් එනවා මට කතා කළාද ආයිබන් ඈ ඈ ආයිබන් ආයිබන් ආයිබන් ඕනේ නෑ දැන් කොච්චර වෙලාවක ඉඳලාද මං ඌව හොයන්නේ ඈ කොහෙද ගියේ මේ දවස් ටික දිගටම වලව්වේ උදාවට ඉඳලා ඊළඟට තමයි ඉතින් වෙන තියෙන වැඩක් පළක් ගැන හිතන්නේ මං ඒක නෙවෙයි කොල්ලෝ මේ උඹෑ මේ වලව්වට ගෙන්නගත්තු ප්‍රධාන කාරණේම මේ එක එක වැඩ නිසා අමතක වුණා. අර මුවන් පැලස්සේ මූකලානේ යකාලෙන ගැන උඹ මොනවද දන්නේ කියාපම් බලන්න මට. අත්බලා මේ අමතක වුණා නේනම්. මම මේ කියන්නම් කියලා හිතානම ආවට මටත් ඒක අපෝ වෙලා ගියා ආයිබෝන්. ඉන්දියාටත් දැන් බොහොම දේවල් අපෝ වෙනවා. මාත් කොච්චර ආසාවෙන් හිටියද ওই යකාලෙන ගැන විස්තරේ ඩිංකක් අහගන්න. බුදුම්මෝ අපේ හාමිනේ. මාත් මේ මුවන් පැලස්සේ උපන් එකෙක් වුණාට මා බැද්ද කැලේටත් වඩා මහ භයාංකර රූස්ස කැලෑයක් ඒක. හ්ම්. ඔය මංකොල්ලේ සිද්ධ වෙච්ච ගල්ගේ එක්කම ඉහත් ඇවි කොටහ තමයි ඔය යකාලෙන තියෙන්නේ නේද? ඈ එහෙමයි එහෙමයි. අපේ රාහලාමි මිනිස්සු යන්නේ නැහැ ඒ පැත්තට. ආ යන්ටත් බෑ. එක පැත්තකින් මහා රූස්ස ගස් ඉංගිටිය අනිත් අතින් ගලකින් ගලකට පැනලා යා ගන්නටවත් බෑ. ආ තෙදරුම් කාලා කැඩිලා බිනිලා වෙන් වෙච්ච මහා ගල් කුරිය. වැටුනොත්වත් කොහේ කියලා හොයන්ට ඩායිබෝ මතක් කොලත් කලන්තේ හැදෙනවා. එච්චරකට බැලූතයක් ප්‍රපාති. ආයිබෝම් වැටුනොත් සුනේ සුන්. කිසිම දාක මාත් ඔය යකාලෙන දැකපු කෙනෙක්ගෙන්වත් විස්තරයක් අහලා නෑ නෝවේ. මේ ඉතින් ඉතින් කියහන්කු තව ටිකක්. අහන්ටකො මැනිකේ විස්තරය මයෙන් හ්ම් කියපන් කියපන්. දැනට ඔය යකාලෙන ඇහැට දැකපු යකාලෙනට ගියපු එක මිනිහෙක් තමයි මම. මේ මම. එහෙමයි. ඇහැට පේන භයානක කැලේටත් වඩා අන්තිම භයානක යක්ෂ රාක්ෂ කටහඬවල් ටිගිරියෙන් කෑ ගාන මර විලාප හඬවල් ඇහෙනවා ආමිනේ. ආ ඒකේ මොකවත් නෑ බෑ. ඉතින් ඉතින් ඔය ඇහෙනවා කියන්නේ ඔය මනුස්ස කටහඬවල්ද? ඈ? මනුස්ස කටහඬවලට වඩා සද්දෙ වැඩි. කම් බීරි කරන හඬවල්. ඇඟේ මයිල් කෙලින් හිටිනවා රාලහාමි. ඈ? සද්දේ ඇහෙන අහල පහලක ඉන්න හිතෙන්නේ නෑ. පැනලා දුවන්ට තරම් මහා බයක් දැනෙනවා. ඉතින් මිනිස්සයෝ අරුන් දෙන්න කොහොමද ඉතින් ඉවසන් ඉඳලා තියෙන්නේ? ඈ බැද්දරාලැත්තෝ කොහොමට හරි කවුරු හරි කියලා හරි ඔය යක්ෂ කටහනවල් යකාලෙන පැත්තේ තියෙනවා කියලා දැනගෙන ඉඳලා තියනවා. හ්ම් හ්ම් මිනිහා යකා ලෙනට කිට්ටු වෙන හරියේදී ගුණේරිෂ්ඨ කියලා තියෙනවා ඒ හරිය භයානක යක්ෂ කතානවල ඇහෙනවා ඒවට බය වෙන්නත් එපා පැනලා ආපහු දුවගෙන යන්නත් එපා කියලා ඈ ඉතිවිසෝ ගාතාව කියාගෙන ඉස්සරහට යමන් කියලා කිමිනියා කියලා තියෙනවා ඉතින් මේ ඉස්සෙල්ලම විධිකාරියා දැක්කයි කියන්නේ කොහොමද ඈ මේ යකාලිනට ලං වුණේ කොහොමද? ගුණේරිස් ඉතිපිසෝ ගාතාව කියලා අර යක්ෂ මන්ත්‍රය කියන්ට පටන් ගන්නවත් එක්කම යක්ෂයන්ගේ මර ලතෝනි ශබ්ද ටිකක් නැවතුණලු. ඒත් එක්කම ගල්ලෙන ඇතුලෙන් කටහඬක් ඇහිලා මිනිහා ඉන්නවා දැකලා බැද්දේරාල කෑ ගහලා තියෙනවා. පස්සේ බැද්දේරාල ඇත්තෝ ඉගුණේරිසුයි වෙදිකාර ලොක්කට කතා කරලා. ආහා මේ වෙදිකාරය මොනවද කිව්වේ? මුලින්ම ගුණේරිස්ත කියලා කියනවා ආපහු ගමේන්ට නෙවෙයි මම මේ ආවේ මගේ අන්තිම ගමනයි කියලා. ඒ හන්ද උඹලා පල්ලෙයල්ල යන්න කියලා වෙඩිකාරයතු කියලා තියෙනවා. ඌ එතකොට යකාලෙනට ගෙහුන් තියන්නේ උගේ ජීවිතේ නැති කරගන්නටමද? ඔව් ඉතින් වෙඩික්කාරයා කියලා තියෙන්නේ නම් මේ යකාලෙනට ආවේ අන්තිම ගමනාව කියලානේ ඉතින්. තනේ හැටියට එක්කෝ ඌට යක්කු ගහලා මැරෙන්න තිබුණේ. නැත්තම් ඉතින් නයි පොලොංගු කාලා හරි අලි කොටි වලස්සු ගාලා හරි මැරෙන්න තිබුණේ මිරාලාමි වෙඩිකාර ඇත්තන්ට ජීවිතේ එපා වෙන්න තරම් මොකද්ද ඌට වෙලා තිබිච්ච සන්තෑසි මේ මන් දන්නේ මම මේවා කිව්වට කමක් නැද්ද කියලා. කියන් කියන් කමක් නෑ. මුලින්ම ඒ අකාට සහේත ගන්ත හිටපු කෙනා නැති කෙරුවලු. ඒක කඩාකප්පල් කෙරුවා කියලාත් කියලා තියෙනවා. ඈ කවුද ඌ සහේට ගන්ට හිටියේ? මේ මේ සහේට ගන්ටද? ඔව් ඔව්. මේ මේ සහේට ගන්ට ඉඳලා තියෙන්නේ බිනරි නගාලු. ඔහෙ පළයා. අපේ රාලාමි. ඔන්න වෙඩික්කාරයාගේ හැටි. මොකද්ද මොකද්ද අපේ මැනිකේ කිව්වේ? ඈ <laughs> මේ වෙඩික්කාරයා ඉඳලා තියෙන්නේ අපේ බිනරිව සයයට ගන්න. අපි ඒක වැලැක්කුවලු. ඒ හන්දා ඌට බිනරිව නැතිව ගියාලු. මණිකේ තමුන් ඒ තරම දැනගෙන මිනිහෙක් වැඩ කරන්න ඕනේ. පෙරේතෙක් දිව්‍ය කාන්තාවක් පෙළවහට ගන්ට හිතුවට හරියනවද මං අහන්නේ. විදික්කාරයා තමුන්ගේ තරම තේරුම් නොගත්තු මෝඩයෙක්. ගල්ගේ බඩුමන් කොල්ලේ මුවන් පැලැස්සෙන් සොරබොරෙන් දෙපැත්තකින් ගම් වතුර ආධාර ගැනීම හැබැයි ගලේ දේවාලේ පලි ගහලා කෝරාල තරහා ගත්තු එක මේ සේරම දේවල් වෙදිකාරයාගේ මෝඩකම් මැනිකේ වෙදිකාරයාගේ මෝඩකම් නිසාම ගමේ මිනිස්සු තරහ කරගෙන නීති විරෝධී වැඩවලට උසාවිවල නඩුත් වැටි. ඒ මිනිහට දැන් ජීවිතෙත් එපා වෙලා දඟලනවා අපේ රාලාමි. ආහා ඉතින් ඒ වට අහක ඉන්න මිනිස්සු pali නෑනේ මැනිකේ. අපි ඉතින් ගමේ කොමහන්දයි ඈ හැඳුනුම්කම හන්දයි මනුස්සකම හන්දයි ඌ ගැන පමණටත් වඩා මේ අද වෙනකලුත් හොයනවා බලනවා. ඉතින් ඊටත් වැඩිය මොනවා කරන්නද? ඕවා ගැන කතා කරන්ට ගියාම අපේ මණිකේ කොරන්ට තියෙන රාජකාරී කටයුතුත් අපෝ වෙනවා. මේ මට අපේ හාමුදුරුවෝ කීවා අද දායක සභාවේ රැස්වීමක් මතක තියාගෙන ඒකට නම් එන්නම ඕන කියලා. මම දැන් එහෙනම් පන්සලට ගෙහුම් එන්නම්. දායක ඇත්තොත් ඇවිත් ඇති මං හිතන්නේ. අපේ හාමුදුරුවන්ගෙත් වැඩේ ආරච්චි මහත්තයා නැතුව වැඩේ හරියන්නේ නැහැ කියලා. <laughs> අපේ ලාලාම එනකන් බලාන ඉන්නවා. <laughs> හා හා හා ගෙහුම් එන්ට ගෙහුම් එන්ට මොන වැඩ රාජකාරි කොච්චර යෙදිලා තිබුණත් මුවන් පැලැස්ස ගමේ පන්සලේ වැඩේ තමයි පොර දාන වැඩේ. <laughs> අපේ මැනිකේ හරියටම හරි. මම මේ දැන් හිතුවෙත් ගමේ පන්සලේ වැඩේ තමයි පොරදානේ කියලා. පන්සලේ වැඩේ තමයි පොරදාන වැඩේ. කාමෙල් උපාසක ඔය බලන්ට අර ආවාසේ පැත්තට එන කට්ටිය කවුද කියලා අපේ ආරච්චිල මහත්තයත් වේලාසනෙන්ම ඇවිල්ලා ඉන්න හන්දා දායක සභාවේ වැඩ ඉක්මනින් පටන් ගන්න පුළුවන්. <laughs> සුවපත් මේ අද විශේෂ දායක සභා රැස්වීමක් නිසා අපේ හාමුදුරනේ මං ටිකක් වේලා පහින්ම ආවා. හොඳයි හොඳයි. මේ දායක සභාවට ඇවිල්ලා ඉන්න අපේ ගොවි සමිතියේ සමාජිකයින්ට මතක් කරන්ට කරුණු කීපයක් තියෙනවා. මම ඉතින් ඒ කාරණෙත් මේකටම සම්බන්ධ කරන්ට හිතුවා. ඒකට වරදක් නැහැ. ඔය ඇවිල්ලා ඉන්න කට්ටිය ගුණේවිස් වතුර විදානේ. හ්ම්. ඔව්. ඔය කට්ටියම අර බන මඩුවට ගෙහුම් අර හැවම් පැදුරු ටික එලාගෙන වාඩි වෙන්න හොඳයි. හොඳයි හොඳයි. ආ ඔය අපේ වෙදමාමත් දෙන්නේ. බයි අවසරයි අපේ ආමු. සුවපත් වේවා. සුවපත් වේවා. අද වේල පහෙන් ආපු එක බොහොම හොඳයි. අපි අද දායක සභාව වේල පහෙන් පටන් ගන්නවා. හොඳා හොඳා. සපුමල් උපාසක අර ධර්මාසනේට ඔය සුදු ඇතිරිල්ල දාලා මේසු උඩින් ඔය මල් භාජනේ තියන්ටකෝ මේ මේ හරි හරි දැන් හරි අපි හඳුරන්නේ සමිතියේ කට්ටියත් ඇවිත් ඉන්නවා ඒ වැඩ ටික හරි දැන් අපි වැඩ ටික පටන් ගමු නේද හොඳයි දැන් කවුරු සාදුකාරයක් දෙන්න ඕනේ සාදු සාදු සාදු <coughs> අද දායක සභාවට මේ කවුරුත් වේලාසන ඇවිත් ඉන්නවා. ඒ නිසා හැමෝටම මං ඒ ගැන ස්තුති කරනවා. අද මේ දායක සභාවේ අරමුණ පැහැදිලි කිරීම අපේ ලොකු හාමුදුරුවන් විසින් කරනවා ඇති. වේලාසන ඇවිත් පන්සිල් අරන් තෙරුවනට මල් පහන් පූජා කරලා තියෙන නිසා එහෙමයි අපි දැන් සමිතිය පටන් ගන්න හොඳමයි හොඳමයි මේ මුලින්ම අරමුණ පැහැදිලි කිරීම තමයි කරන්ට තියෙන්නේ අද දායක සභාව කැඳවීමට අරමුණු කිහිපයක්ම තියෙනවා එහෙමයි ප්‍රධාන කාරණය දවස් ගාණක් ආందోලනයේ හේතු වෙච්ච එහෙයි. වෙඩික්කාර ඇත්තෝ අතුරුදන් වීම ගැන තොරතුරු. වැඩි දෙනෙක් අද බනබඩුව පිරෙන්ට සෙන ගෑවිත් ඉන්නේ වෙඩික්කාරයාගේ තොරතුරු අහගන්න නොවැ. දෙවැනි කාරණය දැන් මේ වස් කාලය. එහෙයි. අයං වස්සාන කාලෝ. එහෙමයි. මේ බව කවුරු දන්නවනේ. එහෙමයි. එහෙමයි. පේරු දාන, සුවිශේෂ දාන සහ අටවිසි බුද්ධ පූජා හා ධර්ම දේශනා ගැන කතා කරගන්න තියෙනවා. එහෙයි එහෙයි. තුන්වෙනි කාරණේ අපේ ආරච්චිල මහත්තයාට ගොවි සමිතියේ දැනුම් දීමක් කරන්ට සහ වෙනත් කරුණු මතක් කිරීමට අද දායක සමිතියේ කැඳවීමේ අරමුණු හැටියට තියෙන්නේ ඔන්නෝවා තමයි. එහෙමයි එහෙමයි හැමදේම. මේ අවසරයි අපේ ස්වාමීන් වහන්සේගෙනුත් එතකොට මේ ගමේ ප්‍රධාන ආරච්චි මහත්තයා ඇතුළු සියලුම දායක සභාවේ දැන් සති ගානක වේලේ පටන් අපි කවුරුත් දන්නවා අපි හඳුනන මේ මේ වෙදිකාර ඇත්තෝ අතුරුදාන් වෙලා හිටියා ඔව් ඔව් අපේ ආරච්චිල මහත්තයා විය පෑදන් දරාගෙන කණ්ඩායම් යොදවලා අඩමානගම් පෙදෙස්වල හොයා බලලා තියෙනවා. මොකද මේ අවසාන ගමන යන්න ගිය වෙදිකාරයාගේ ජීවිතේ මරණයෙන් බේරා ගැනීම ගැන අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්. මේ අවසරයි අපේ ආමුදුරුවනේ. හිතෝපදේශ පුස්තකයේ එක සොලෝකයක් දැම්මට මතක් වෙනවා. ඒ සොලෝකේ මේ මෙහෙමයි. ශෝකස්ථාන සහස්‍රානි භයස්ථාන සතානිච දිවසේ දිවසේ මුත මාවිසන්ති න පණ්ඩිතා එතකොට අපේ හාමුදුරුවෝ වෙන්නේ මේ සංස්කෘත ශ්ලෝකේ සිංහල තේරුම මේ මෙහෙමයි. ආ කියන්නකෝ බලන්න එහෙනම් අපිට දැනගන්න. මේ ජීවත් වෙනකොට ශෝකයට හේතු දහස් ගණක් ඇති වෙනවා. ඒ වගේම බයට හේතු සිය ගණනක් ඇති වෙනවා. මේ කියන ශෝකයට බයට හේතු කාරණා සියල්ලම ඇතිවන්නේ අපේ මෝදකම නිසා. කියනකොට මොන්න වෙඩික්කාරය ආවා. අවසරයි අපේ ආමතුරු. සෙත් වේවා. සුවපත් වේවා. පොඩ්ඩක් අසනීප වුණා අපේ ආමතුරුවනේ. අසනීප නොවි තියේද? ඔය වගේ මහා භයානක යකාලෙනකට ගෙහුම් හිටියම කොහොමටත් අසනීප වෙනවා. ඇති ජීවිතේවත් බේරුණා. දැන් ඔක්කොම හරි අපේ හාමුදුරුවනේ. හිතේ තිබිච්ච සැක සංකා ඔක්කොම ඉවරයි. මහා භයානක ඒ රාෂ්ටක මාරකයක් ගෙවිලා ගියා අපේ හාමුදුරුවනේ. ඒකනේ. දැන් ඇතිවෙච්ච මේ தත්වෙට අපි කවුරුත් ආශිර්වාද කරනවා. හ්ම්. දැන් ওই අසනීපවලට අපේ බෙදමා මගෙන් බෙහෙත් ටිකක් ගන්න පුළුවන්. හ්ම් එහෙමයි. ඔය ඉන්නේ ළඟම වෙදමාමා. හ්ම්. අපි අද කතා කරුවේ තිතින් මේ වෙලිකාරා ගැන තමයි. තමන්ගේ හිතේ අසහනයක්, කෝපයක්, එතකොට මේ අමනාපයක් ඇති වුණා කියලා සිය දිවිනහ ගන්න එක හේතුවක් කරගන්න එපා. මම දැන් දන්නවා තමුන්ට දෙන්න ඕන ප්‍රතිකාර වර්ගය මොකක්ද කියලා. ඒක තියෙනවා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් කරලා. මහා කච්චාන කවිචන්ද්‍ර මහා පඬිවරයා ලියාපු වෙද පොතක් තියෙනවා අපේ ආමුදුරුවනේ අභිනව මාධව කියලා. ආ ඒ වෙද පොතේ මේ මෙහෙම සඳහන් වෙනවා. ක්‍රෝධාත් චුක්සී සිරෝ රූක්ෂ ප්‍රලාපෝ භය ශෝකජී තාමාත් මෝහෝ රුතිර්දාහෝ හි ධීර් දිදි දීක්ෂය මේක තේරුම තමුන්ට ඇති වෙච්ච තත්ත්වෙමයි වෙදිකාර උනේ. ආ හොඳයි හොඳයි කියන්නකෝ මම බලන්න අපිටත් අහගන්න තේරුම. <clears throat> මෙහෙමද? ක්‍රෝධාත් කියන්නේ ක්‍රෝධයෙන්. ජවරයෙහි සෙමෙහිද තුක්කුක්ෂි කුක්ෂි බඩේද සිරක් හිසද රූක්‍ය කම්පනය වේදනාව ඇති වෙනවා. දැන් ඔයට උනේත් හිතට නොරුස්සන එක ඒ වගේ දේවල් හින්දා මහා ක්‍රෝධයක් ඇති වුණා. ඊට පස්සේ ඇති වෙච්ච තත්ත්වය තමයි ඔය උමතු ගතිය. භය ශෝකජ භය ශෝක දෙකින් උපන්නා වූ ජවරය සමග මෝහ යන්නේ සිහි මුලාව අරුති ඒ කියන්නේ කෑම අරුති දාහක් දැවිල්ල දැවිල්ල එතකොට හිඟ ලැජ්ජාව දී ස්මෘතිය හේවත් සිහි කල්පනාව දිති කියන්නේ ධෛර්යය යන මේ සියල්ලම ඡය වෙනවා ඡය වෙනවා කියන්නේ නැති වෙනවා ඒක ඇත්ත වෙන මාමේ මට මහා ක්‍රෝධයක් ඇති වුණා හරිනේ ඒත් එක්කම සිහි මුලා වුණා <laughs> ඒක ඇත්ත ධෛර්යය මේ ඔක්කොම නැති වෙලා ගියා. හරින. මට පිස්සු වැදුනා වගේ වුණා වෙදමාමේ. වෙදමාම කීවා හරි. <laughs> දෙදිකාර ඇතෝ දැන් මගේ වෙදගෙදෙට යමු. මං හොඳ බෑච් එකක් දෙන්නම්කෝ. බය වෙන්න කාරණයක් නැහැ. <laughs> දවසෙන් දෙකෙන් ඕක හැරිලා යයි. <laughs> ඕ නෝ. මං එහෙනම් දැන් වෙදගෙදරට යන්නම් වෙද මාමා. මාමෙන්ට ආදි ආදි ආදි අවසරයි අපි හාමුදුරුවනේ හා සුවපත් වේවා සුවපත් වේවා ඉක්මනින් ගොහින් හොඳ කරගන්න ඔය බෙහෙත් හරියට පාවිච්චි කරලා හ්ම් එහෙමයි හ්ම් දැන් දැක්කනේ හැමදේටම හදිසි වෙලා හොයන්නේ බලන්නේ නැතුව පිස්සුවෙන් වගේ වැඩ කෙරුවොත් ඔන්න ඔහොම දේවල් තමයි වෙන්නේ එහෙමයි එහෙමයි. මේ ඇවිත් ඉන්න අපේ මුවන් පැලැස්ස ගමේ අපේ විහාරේ දායක ඇත්තොත් මේ හැම දෙයකින්ම පාඩම් ඉගෙන ගන්න ඕනේ. දැන් එහෙමනම් අපේ ආරච්චිල මහත්තයෝ එහෙමයි. ඉස්සරහට එන අපේ වස්පින්කම ගැන ඔව් ඔව් ගොවි සමිතියේ රැස්වීම ඉවර වුණාට පස්සේ මේ අයව දැනුවත් කෙරුවොත් හොඳයි. හොඳමයි හොඳමයි අපේ හාමුදුරුවනේ. මේ ගමනත් අපේ සුදුවේජන්ත හාමුදුරුවන්ටත් ආරාධනා කරමු පින්කමට සහභාගී වෙන්නයි කියලා. <laughs> ඒක හොඳයි ඒක හොඳයි අපේ හාමුදුරුවනේ ඒක හොඳයි. මේ මම මේ ඇවිල්ලා ඉන්න ගොවි සමිතියේ අයට පින්කම ගැන දැනුවත් කරන්නම්. මේ අපේ ඩැනියෙල් කුඹුරේගම ඔෆිසර් මල්ලයට කියලා මහේ ජන්ත උන්නාන්සේ දැනුවත් කරන්නම්කෝ හොඳයි එහෙමනම් ඉතින් සමිතියේ මේ වැඩ කටයුතු පවත්වාගෙන යන්න අපට අවසර අපි හාමුදුරුවනේ හොඳමයි මං විහාර පැත්තට ගෙහුම් එන්න හොඳමයි හොඳමයි අද මොන් පැලසේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශ්‍රීලා පරණමානගේ වෙදමාමා උලපනේ ගුණසේකර වෙඩික්කාරයා කමල් ගමගේ ඩිංගිරාල රෝහණ සිරිවර්ධන ගුණානන්ද හාමුදුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර මුල් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන Thank you. නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන